අන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොධ්ජංගං අත්තිමේ අසෝති පජානාති අදං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොධ්ජං උපේක්ඛා සම්බොධ්ජං ඝස්ස භාවනාය පරිපූර්ණී හෝති පංච පජානාති සෞන්දර්යමය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අපි මේ භාවනා යෝගී උපාසක පුරුෂත් එක්ක අද වෙනකොට ප්‍රතිපත්තාන සූත්‍රයේ කියන කියාගෙන අය මේක අගත කරලා තියෙනවා මේ 62 වෙනි ප්‍රය 60 වෙනි ධර්ම දේශනාවයි මේ මුල පිරුම මේ සඳහා දාපට ඉදිරිපත් වෙන්නේ ධර්මානුපස්සන කොටසේ බොද්ධංග පාරවයේ අවසාන බොද්ධංගය ඒකට කියන්නේ උපේක්ඛා සම්බොද්ධංගය. උපේක්ඛා සම්බොද්ධංගය භාවනා වැඩපිළිවෙලක යෝගාවචර වැඩපිළිවෙලක මුතුන්පත් වීමක්. ඒක තීව්‍ර අවස්ථාවක් සඳහන් කරන තැන. මේ තීව්‍රභාවය ධර්මානුකූල පැත්තෙන් ශාස්ත්‍රීය පැත්තෙන් පැත්තෙන් දැනුණට යෝගාවචරය විශේෂයෙන්ම පළවෙනි මාර්ගඥානය සඳහා කටයුතු කරන යෝගාවචරය සඳහා ඉතාමත්ම අවබෝධ කරගන්න අමාරු සියුම් තත්ත්වයක් මෙතන තියෙන බව ධර්මයේම සාක්ෂිය. ඒක නිසා මුලින් මුලින් මේ වාගේ ධර්ම දේශනා වශයෙන් හෝ තමා මේ අහූසා තමා කළ දේවල් අනුව හිතවිලි පවත්තලා චින්තාමේ වශයෙන් හෝ මේ බොද්ධංග ධර්ම ඉදිරිපත් වුණාට අර තරම් ධර්ම රසයක් තාවක් නොවැටෙන්නේ ඉඳී. ඒක සාධාරණයි. මොකද ධර්මයේම වාර ගන්නවා උපේක්ෂාව කියන එක විස්තර කරන්න අමාරුයි. නැත්නම් බොහෝම සුකුම තරයි. බොහෝම අත්ම සූක්ෂමයි. ඒක ආර කලින් කලින් නොවට වුණත් රසය ඕජාව රස නොබලුවත් අහලා අහලා නැවතනාට ඒ හිතවිලි පවත්වලා කාලයක් ගියාට පස්සේ පදන මේ තමයි මේක මේ මේ ආකාරයි කියලා වැටහෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ තරම්ම විස්තර කිරීමේ දුෂ්කරතාවයක් තියෙනවා. කෙනෙකුට නිදර්ශනය කර දැක්වීමේ දුෂ්කරතාවයක් තියෙනවා. නමුත් ඒක ප්‍රතිනිකා ස්වරූපයක් තියෙන්නේ නිතරම Taman ළඟ තියෙන දෙයක්. ඒ නිසාම වෙන්න ඇති මේක මේ තේරුම් කළ දෙන්න අමාරු. ඒ නිසාම වෙන්න ඇති මේක සූක්ෂම එහෙම නැත්නම් ප්‍රේණිකා ස්වරූපයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ දුෂ්කරම එනත ඒ සූක්ෂම කමයි. එනිසාම ඒ වගේම අපි ළඟ නිතරම තියෙනවා කියන මේ එක පැත්තකින් බලන හැකි සංඥාවක් ඇතුව මේ විශේෂයි නැවත නැවත නැවත නැවතත් යෙදෙන්නේ. මේ ආසේවණේ කරන්න, භාවනා කරන්න, බෞලිකත කරන්න. ඉතින් අපි මේ ප්‍රයත්නයක් මෙතන ආධුනිකයෙකුට බලනකොට නිකන් අරුම් කන්දීමක් විතරක් වෙන්නේ ඉඳී කියනවා. යම් ප්‍රමාණයකට මේ ගැන මූල ධර්ම දන්න ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් ටිකක් අත්දැකලා බලපු කෙනාට අලුතෙන් කාරණා කාරණා ඉස්ති වෙලා ඉදිරිපත් කරගන්න පුළුවන් සැක දුරු වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන් හොඳට මේක පරිණත භාවයේදී කිය කෙනාට නම් ලොකු චිත්තක්‍රියාවක් පහළ වෙනවා ඇහෙනකොටම මේක තමයි මේ බුද්ධ ආනුත් මම වහන්සලා විසින් ධර්මයේ මාර්ගයෙන් බොහෝම උතුම් කළ සලකලා තියෙන්නේ මේක තමයි මම මේ අත ගගා හිතිය හොය ඔයා හිතිය බල බල හිතිය කියලා ලොකු සතුටක් ඇති කරගන්නවා. ඒ නිසා භාවනා ජීවිතයේ ගත කරලා ඉන්න තුන් දෙනෙකුට තුන් පොලක ඉන්න තුන් දෙනෙකුට රස තුනක් ඇති කරන්න පුළුවන් මේ උපේක්ෂා සම්පෝෂණය. ඒ උපේක්ෂාවේ තියෙන්නේ අක්‍රිය වාදයක්. මුලින් ගන්න සතිය විරිය ධම්ම විචේ වගේම බොහෝම සක්‍රිය. උගක් ප්‍රයත්න කරන්න. උගක් මෙනෙහි කරන්න වෙනවා. යෝගාවචරය විසින් කටයුත්ත බොහෝමයි. ඒ කරලා කරලා කරලා අසාර්ථක වුණොත් අසාර්ථක වෙන්නේ දෙතිය නමුත් අපි සාර්ථක වෙනවයි කියන උපකල්පනය මත ඉඳලා ගිය එන්නේ එන්නේ එන්නේ එන ක්‍රමක්‍රමයෙන් යෝගාවචරයට ඒ පීතිපස්සද්දි සමාධි උපේක්ඛා ආදී වශයෙන් ඒක බොහොම සාන්ත සුන්දර භාවයකට ගිය ගමනක් තමයි මේක පේන්නේ. මේක විපස්සනා චිත්ත වීතියක තියෙන දල සලස්ස. ආරම්භය ඉතාමත්ම ශක්තිමත්, ඉතාමත්ම ක්‍රියාශීලී, උත්සාහක භාව සහිත. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක තලතුනා වෙලා අවසාන ප්‍රේක්ෂාවට ගියාම බොහෝමත්ම තම්පත් නිශ්චල සාන්ත සුන්දර බවක්. මේක සාමාන්‍ය ලෞකික පුරාවට අනුගිය බොහෝ දෙනා කැමති ඉන බස්සා කරේ අවපස්ථා කරේ මුහුදු වෙරළට යන. මුහුදු වෙරළට ගියාම ඒ එතන තියෙන ඒ විවෘත දාර්ශනික සූර්ය ආලෝකය වස්තුක නැන්දි වගේ දේවල් දක්නට බොහෝම හිත සාන්ත වෙනවා. ඒ නිසා ඒ දර්ශනයට බොහොම කැමතියි. ඒ මූලායන විදිහේ කෙනෙක් බොහෝම විට ඒ අවසාන ඉතාමත්ම ජලය තුනී වෙලා ගිය තැන ඇවිල්ලා රැලි ගහමින් අර වැල්ලේ හැපෙන හැටි මූදු රැල්ල බිඳ හැටි බලන ඉන්නකොට මේ Taman අමතක වෙලා ඒ රැල්ලත් එක්ක අවද මේ සම්බන්ධ වෙනකොට ලොකු සාන්තියක් ලබනවා. ලොකු බලයක් ලොකු ශක්තියක් වැඩ කරන හැටි බලාගෙන ඉන්න පුළුවන් කොච්චර හරි බලන්න පුළුවන් රැල්ලට ආපියකුත් නැහැ මාර්ගයකුත් නැහැ Tamanට ඒ බලන්නේ සාන්තයි. මුගක්ම වැඩ තියෙන්නේ ජලයේ ඉතාම තුනීද. මොගොඩ විවට බොහොම කිච්චු දැන. මිනිස්සු බොහෝම ආශාවෙන් බලන්නේ ඒතර. නමුත් ඒ පුද්ගලයා නිතර නිතර මොහොතට යන කෙනෙක් එහෙම රැල්ල දිහා බලන ඉන්න ක්‍රමයෙන් මේ මනසට තව ඒ රැල්ල ඇති වෙන ටිකක් හරියට ජලයේ ගැඹුරු දිහාට ගියොත් තමයි බොහෝ වැඩි එකවර පේන්න පටන් ගන්නවා. තව ඈතට ඈතට යනකොට අර තරම් හැඩ ගැහිච්ච ක්‍රමයක් පිළිවෙලක් සටහනක් ආකාරයක් දුර්වල වේගෙන යන පටන් ගන්නවා. පටන් ගන්න ඈතින් ඈතින් ඈතින් ඈතින් යනකොට ඈතට යනකොට <clears throat> ජලයේ ජලතලයේ ගැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න රැල්ලක් කියලා පුංචි ඉරිකැලක් පුංචි නලවිල්ලක් පුංචි හෙලවිල්ලක් විතරයි පේන්නේ. තවත් ඈතට ගියොත් සිසිජේ කෙලවරට ගියාම කිසිම රැල්ලක් නැහැ. සිසිජේ උදේ බැලුවත් එකයි හැන්දෑව බැලුවත් එකයි ඒකේ අර හිත වශී කරන ගතියක් මොනවාක් අත්‍යත් නැහැ ඒ බොහෝම සාන්තවට නිින්ද ගිය කෙනෙක් වගේ තනි ඉර මොනවාක්වත් විචිත්‍ර භාවයක් නැහැ. අහස පොළව දෙක සම වෙලා. ජලයේ ඉතාමත්ව ගැඹුරු තැන. හිතා ගන්න බෑ. මොකද මේ වෙලා තියෙන්නේ කියලා මොකද Taman ඉඳ තන අහස අහස උසයි. පොළවේ උඩ ඉන්නේ. ඒකේ රැල්ලක් මහ විශාලයි. එන්ටෙන් ටෙන්ට ඇතුළට යන්න යන්න යන්න ඒ සිටිජේ යුමට යනකොට අර තියෙන විචිත්‍රතා සතහන් ආකාර නිතර වෙනස් වෙන සුළු ගති මොනවත් නැතුව බොහෝම සාන්ද සුන්දර කරකටේ. අන්න ඔය මේ ප්‍රස්තාරේ ඔය ස්වභාවයේ ඉදිරිපත් කිරීම මේ බොජ්ජංග ධර්ම වල කියනවා. සතිය යනකොට බොහෝම ක්‍රියාකාරී. හැම එන අරමුණක් පාස මෙනෙහි කරමින් සතිය පවත් ගන්නවා. බොහෝ සක්‍රීය යෙදවීමක් අවශ්‍යයි. ඒ සඳහා මෙනෙහි කිරීම අපි සාමාන්‍යයෙන් උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. ඒ සත්‍ය පැවැත්වීම සඳහා ඒ සත්‍ය ඒ විදිහට පවත්වන ධම්ම විචයෙන් සෑහෙන මේ ආධාර උපකාර කරනවා. ඇයි මම මේ විදිහට සංස්කාර කොටසක් වෙන් කරගන්නේ? ඒ සංස්කාර කොටසම අනිත් දේවල් බෑර කරමින් ඇයි හිත යොදන්නේ? ඒ ඔක්කොටම අපිට ධම්ම විචයෙන් උදව් ආධාර වෙන කරන්න වෙනවා මේ කරන වැඩේ සාධාරණීකරණය කරන්න. ඒ කෙරුවට පස්සේ ඒ විදිය හරි නියම මාර්ගයෙන් යොදව ගන්න පුළුවන්. ඒ විරිය කියලා කියන්නේ අධික වීර්යයක් නෙවෙයි අධික ලීන භාවයකොත් නෙවෙයි මධ්‍යස්ථ ප්‍රමාණයේ වීර්යය වරවන්න පුළුවන් වුණොත් ඔන්න විපස්සනා චිත්ත වීදී ඉස්සල්ලාම සුබ ලක්ෂණ වශයෙන් ප්‍රීතිය පහළ වෙනවා කොහොමත් මේක සක්‍රියයි කොහොම ඉහළ පහළ යන සුළුයි ඇඟට හිතට දැනෙන සුළුයි ඒ ප්‍රීතිය මෝරණකර තමයි පස්සද්ධිය පස්සද්ධිය කියන්නේ සංහිඳියාව සම්පත්තම ඒ පස්සද්ධිය තමයි සමාධියට සමාධියෙන් ගියාට පස්සේ අර ප්‍රීතිය පස්සද්ධිය බවට හැරුණාට වඩා විශාල සාන්ත භාවයක් තමයි මෙතන පෙන්වන්නේ මේ උපේක්ඛා. ඒ නිසා මේ උපේක්ඛාව අර සතියේ ඉඳලාම ගණන් කරගෙන සිහියෙන් දිගට කරගෙන කියන කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන්. මෙච්චර වේගයේ මෙච්චර සමීපව මෙච්චර උස්සන්නව මෙච්චර සජීවීව තිබුණ දෙන්නේද මේ තාම නිශ්චල බොහෝම සාන්ත මේ උපේක්ෂාවක් හැදුනේ මේ අතරමැද කැඩිලා බිඳලා වැරදිලා නෙවෙයි මේ හැටි කියලා ලෝකාචරයේ අඛණ්ඩ සත්‍ය තිබුණොත් නම් මේ උපේක්ෂාව උපේක්ෂාවතෙන් බාරගන්න. එහෙම නොවුනොත් අදිශීවත් උපේක්ෂාවේ ඉඳ වැටුනොත් ලෝකාචරය කල්පනා කරනවා මේ අරමුණක් නැහැ. මෙතන සතහනක් නැහැ. මෙතන ආකාරයක් නැහැ. මෙතන මෙනෙහි කිරීමක් නැහැ. ඒනම් වැරදිලා වෙන්නේ. එනම් පැටලිලා වෙන්නේ කියලා අර උපේක්ෂාවට ක්‍රමානුකූලව වැදගත් නැත්නම් සමාවිචිමේ උපේක්ෂා ප්‍රතික්ෂේප කරනවා. මේක බොහෝ විට යෝගාවචරයට සිදු වෙන්න පුළුවන්. ඒ නිසාම ධර්මයේ සඳහන් කරන ඉතාමත් දුෂ්කරයි කියලා මේ උපේක්ෂාව හඳුනා ගන්න. නමුත් ඒකෙන් අදහස් කරන්නේ උපේක්ෂාව හුඟක් ඈත තියෙන එකක් කියලා. විචාර බොහෝම මේ නහයටමයි කියේ. මේකට මේ උපේක්ෂා වර්ගත් තියෙනවා 10ක් විතර පොතේ සඳහන් කරලා ඒ අපි මේ ගත්ත වඩා ප්‍රකට භාවයේද ගිහිල්ලා පටන් අරගෙන අවසාන ඊටාම් නිශ්චල සාන්ත භාවයකට යනකොට උපේක්ෂාව පේනවා දැටහෙනවා ඒක හැබැයි ওই කියන තරම් ඈත දෙයක් වෙන බොහෝම සමීපස්තේ තියෙන එකක් කියන දැක ගන්නට මේක පෙන්වන්න නිරූපණය කරන්නට මේ වේදනාව පිළිබඳ උපේක්ෂාව බොහෝම ජනප්‍රිය නිදර්ශනයක් බණ කතාකාරයන් අතර ඒ මොකද වේදනාවලදී ඉතාමත්ම බරපතල නැත්නම් වැඩියෙන්ම අපි කතා කරන්නේ වේදනාව කියන වචනේත් අපි ලේබල් එක අලවලා තියෙන්නේ මේ දුක් වේදනාව. දුක් වේදනාව ඉතාමත්ම ශීක්‍රයෙන් හිත පැහැර ගන්නවා වෙන කිසිම දෙයකට යන්න දෙන්නේ නැතුව ඉතාමත්ම තදින් පෙළනවා. ඉතාමත්ම තදින් පෙළනවා. ඒ නිසා අපි ඉන්නේ හොඳට කල්පනා කරලා බලුවොත් දුක් සාගරයක පතුලේ. ඒකේ වැඩියක් නැහැපෙන්නේ අපේ ඇඟේ මේ දුක් වේදනාව. මේ දුක් වේදනාව පෙන්ලා දෙන්න අලුතෙන් ඕනේ මේ නිවනක් ධර්මයක් ආගමක් ඕන කරන්නෙම මේ දුක් වේදනාවෙන් නිදහස් වෙන්න තමයි. දුකෙන් නිදහස් වීම සඳහා. වෙන විදිහට කියනවා සෑම ආගමකම සෑම සත්‍ක්‍රියාකම පරමාර්ථ වෙලා තියෙන සපතෙවි. මේ දුක ප්‍රතික්ෂේප කිරීම නිෂේධනය කිරීම සපතෙවි. ඒ නිසා දුක මොකද්ද කියන එක අවබෝධ කරගන්න බැන්නේ එක බණේවදක් නෙමෙයි. බණකාරින් අවශ්‍ය නැහැ. ඒක දන්න දෙයක්. ඒ තරම්ම ප්‍රකට දෙයක්. ඒක නැති කරන්නයි මේ උත්සාහය. ඒ නිසා දුක් වේදනායි තාම ප්‍රකටයි. මෙන්න මේ දුක් වේදනාව නැති කිරීමේ අදහසින් ආමිෂ වශයෙන් ලෞකික වශයෙන් හෝ නැත්නම් निराමිෂ ලෝකෝත්තර වශයෙන් හෝ යම් කිසි කෙනෙක් ප්‍රයත්නයක් අතර පස්සේ හරියන ප්‍රදේශය අඩුයි වර්ධින ප්‍රදේශය වැඩි. බලාපොරොත්තු තිබ්බ පදේට බලාපොරොත්තු හරියන්නේ නැහැ. යම් අවස්ථාවක බලාපොරොත්තු කියලා ඒක හරි ගියොත් අර දුක් වේදනාව සුඛ වේදනාවකින් ප්‍රතිස්ථාපණය වෙනවා. එතකොට හරි සතුටක් කියනවා මේ තිබුණ දුක අයින් වුණා දැන් සපක් ආවා. තිබුණ ලෙඩක් රෝගයක් සනීප වුණා. යතනයක් නතර වුණා. වෙන බාධාවක් දෝෂාරෝපණයක් නතර වුණා. ඉතින් සුඛ වේදනාව වෙනවා. සුඛ වේදනාව බොහෝම කෙටි. සැපයට පත් වුණාට පස්සේ මනුෂයාගේ හිත බොහෝ මතු පිට තමයි තියෙන්නේ. ඒ මතු පිට වෙන්න හේතුව අර දුක් වේදනාව තරම් සිත පැහැරගන්නේ නැහැ. සුඛ වේදනාවේදී බොහෝම මතු පිටකී. ඒ මතු පිට පවතින සුඛ වේදනාව ප්‍රතිපදාව හරිනම් විකට යනකොට අර කලින් කියපු දුකක් නැති මේ දැන් අපි උත්සාහ දාන මතු කරගත්ත සුඛයක් නැති අදුක්කම සුඛ වේදනාව දිහාවට ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන්න පටන් අර ගන්නකොට අපිට පේන්නේ ලැබුණා වූ සුඛයේ අඩුවීමක් වගේ. නමුත් ඇත්තටම ලැබුණා ලැබෙන්න තියෙන දුක්වලත් අඩුවීමක් ඇතන සිද්ධ වෙනවා. ඉතින් ඒකකොට හරි පාළු ගතියක්, කම්මැලි ගතියක්, එපා කරන ගතියක්, බය ගතියක්, නීරස ගතියක්, තිස්සාර ගතියක්, ඒකාකාර ගතියක් ඉබේම යෝගාවචරයට පේනවා. මොකද යෝගාවචරයට යෝගාචර කියන වචනේ විතර පාවිච්චි කරලා වැරද්දක් නැහැ. යෝගාවචරයට සාමාන්‍ය ලෝකයට තවශ්‍යක අවශ්‍ය කරලා තියෙන්නේ දුක්ඛ වේදනාව අයින් කරලා සුඛ වේදනාව වැඩි කිරීමේ අවශ්‍යතාවය. ලෝක ස්වභාවය ඒක නෙවෙයි. සුඛ වේදනාව උනත් තුවක් වෙලා ඉන්නකොට ඒ සුඛ වේදනාව කියන රසය අඩු වෙන්න පටන් ගන්නවා. උපේක්ෂාවක් වඩපත් වෙනවා. එතකොට යෝගාවචරතෝ කම්මැලිකම නිරසවාදී මේ මානසික තත්ත්වයක් ඇති වෙනවා. මේක අත්‍යවශ්‍යයි මේ ලෝකේ தත්ත්වය තේරුම් ගන්න. මෙන්න මේ අදුක්කම සුඛ නැත්නම් මේ උපේක්ෂා වේදනාවට ආවට පස්සේ යෝගාවචරයා විසින්ම මේක සැක කරලා ප්‍රතික්ෂේප කරලා gedirin එලවලා දාන්න. පන්නලා දාන්න. පන්නලා දාලා වැටෙන්නේ මොකටද? ආයෙත් එක්ක දුක් වේදනාව. එතෙන්දී ආයෙ අඳනවා. ආයෙ උත්සාහ කරනවා. ඒකවත් සැක වේදනාවට ආවනේ. සැප ගෙවි යනකොටපත් වෙන්නේ දුක්. දුක්කම සුඛ උපේක්ඛා වේදනාවක් නමුත් ඒක යෝගාචරය බාරගන්නේ. බාරගන්න හිත මෝරලනේ, ලෑස්තිනේ මේ ඡායක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේක තමයි ජීවිත ලබන. නමුත් හැම සුඛ වේදනා දුක් වේදනාවක් අතරම මේ අදුක්කම සුඛ වේදනාව තියෙනවා. නමුත් ඒක යෝගාතරය කො අඳුරන්නේ නැහැ. අඳුරගත්තා නම් ඒක අගය කරන්නේ නැහැ රස කරන්නේ. මේක සම්බන්ධයෙන් අර මම මේ ඒක තමයි මේ කතාව මුලට විස්තර කළේ මේ සුල්ල වේදාල සූත්‍රයේදී ඒ ධම්ම දින්න රහතන් මේ වික්ෂුණීන් වහන්සේ විසාක උපාසකට කොහොම ලස්සනට මේක කාගත්තේන සරල භාෂාවෙන් ඉදිරිපත් කරනවා. විසාකේනි දුක් වේදනාවක් යම් අවස්ථාවක හටගත්තනම් ඒ දුක් වේදනාවේ හට ගැනීම දුකක්. නමුත් දුක් වේදනාවේ ප්‍රහාණය නැති වී යාම අමාරේ අස්තංගමය සපක්. ඒ තමයි දුක් වේදනාව හඳුනා ගන්න තියෙන ලාකුණු. හටගන්න එක දුකයි නැති වෙන එක සැපයි. සුඛ වේදනාවේදී හටගන්න එක සැපයි ඒ දුක් වේදනාවේ වෙන්වීම වියෝවීම අත්‍යයට යන දුකයි. අදුක්කම සුඛ වේදනාවේදී මේක අදුක්කම සුඛ වේදනාවයයි දැන ගැනීම සැපයි ඒක නොදැනීම දුකයි. මෙන්න මේ අදුක්කම සුඛ වේදනාව නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. ඒක නැතිකම නෙවෙයි. අදුක්කම සුඛ වේදනාය තමයි අපේ ජීවිතේ වැඩි වේලාවක් හිත පවතින්නේ. නමුත් ඒක අපිට නීරසයි. අපි දන්නේ නැහැ මෙන්න මේකටයි උත්සාහය යොත්වන්න අසලා අදුක්කම සුඛ වේදනාව කිව්වේ. මේක නීරස නිසා අපි ඒක බෑත් කරලා ඈඩ් කරලා පීරලා බලනවා මේ තුන සැප හොයන්න. වෙන විදිහට කරන ආයෙත් බොළඳ වෙන්න බලන්න. ආයෙත් ළමා ගතිය වලට යන්න බලන්න. ආයෙත් හොදෝද මඩේ දාන්න. අර ලැබුණා වූ මේ අදුක්කම සුඛ වේදනාව මෝරච්ච තත්වයක් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා හොඳයි සපයි සාන්තයි කියලා දේශනා කරපු දෙයක් කියලා අපි අහනනම් ඇති. ඇයි මේ භාවනා කරන්න කියලා අහුවොත් උත්තර දෙයි. නමුත් අදුක්කම සුඛ වේදනාව ආපු වෙලාවට ඒක ප්‍රතික්ෂේප කරන පිළලා දාන. ඒක gedirin එලවලා දාන. ඉතින් අදුක්කම සුඛ වේදනාව ඉතාලම කනගාටුවෙන් යෝගාචරයෙන් බැහැරව යනවා. මොකද යෝගාචරයෙන් බාර ගන්න නැති නිසා වෙන විදිහට කියනවා නම් දීපු තෑග්ග බාරගත්තේ නැති නිසා. ඒ නිසා අපේ සාමාන්‍ය ව්‍යවહાරයේ තියෙන කතාවක් තෑග්ගක් දීමකට වැඩිය බොහෝම වටිනවා තෑග්ග බාර ගැනීම කියලා. මේ කට ගන්නවට කියප එකක් නෙවෙයි. ඒ අදුක්කම සුඛ වේදනා කියන চৈতසිකේදී ආ தත්ත්වේදී ආ බලනකොට මේ තෑග්ග ලැබෙන එක නෙවෙයි වැදගත්කම. තෑග්ග තෑග්ගක් බව දැනගන්න. ඒකයි සම්මදින මහරහතන් වහන්සේ මතක් කළේ මේ අදුක්කම සුඛ වේදනාව මිනිස්යාට ආවේනික ශක්තියක්. නමුත් ඒක දැන් මේ මම ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ කියලා දන්නවනම් අන්න සැපි. නමුත් මොකදනේ අදුක්කම සුඛ වේදනාව ඉඳගෙන ඒක නොදැනීම නැත්නම් ඒකට කියන අවිද්‍යාව නිසා ඒක දුක් වෙනවා. නිසා ලෝකයේ අතිගුණ දුක පැතිරලා තියෙනවා. මේ අවිද්‍යාව දෙආකාරයකට බලපාන. එකක් තමයි අදුක්කම සුඛ වේදනාව ඇත්තටම නැහැ. දුක් වේදනාව තියෙන්නේ. එහෙමනම් ඒක දුකක් වෙනවා. ඒ නිසා පැමිණිච්ච දුක නිසා අපි දුක් විඳිනවා. ඒකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා මේ ධර්මමය විස්තර වාසේ. ඊගාවට තියෙන සුඛ තියෙද්දි මේ සුඛය මත ඉඳගෙන තව සුඛය සෙවීමේ ව්‍යාපාර කරමින් අර දින අධිකම සුඛ වේදනාව නැතිනාස්ති කරගන්න. ඒකට කියනවා මිච්ඡාපටිපන්න අවිද්‍යාව කියලා. කැමිනිච්ච මේ අදුක්කම සුඛ වේදනාව ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට සැපයක් හොයනවා. මේකේ තියෙන නීරසකම නිසා මේකේ තියෙන ඒකාකාරකම නිසා මේකේ තියෙන බය උපදවන ගතිය නිසා මේකේ තියෙන ආසරණ කරන නිසා මේකේ තියෙන නිදිමත කරන ගතිය නිසා මේකේ තියෙන කුසීත කරන ගතිය නිසා අපි මොන හරි ව්‍යාපාරකෙදලා ඉන්නේ ඉතින් මේ මේකයි මේකේ කාරණා මේකයි මේ කියන්නේ මේ මේ උපේක්ෂාව අවබෝධ කරගන්න අමාරු කියන්නේ. මේ ප්‍රශ්නය සාමාන්‍ය ලෝකයේ ඉදිරිපත් කෙරුවොත් ඇත්ත වශයෙන් මේක ලෝකයාට දුකක්. අනවශ්‍ය කතාවක්. මේක රසයක් කරගන්නේ යෝගාවචරය පමණයි ඒ සාර්ථක යෝගාවචරය විතරයි. ඒත් ඒක උනාට පස්සේ තමයි තායි. යන කම්ම හරියට තිත්ත බෙහෙතක් බොනවා වගේ තල්ලු කරනවට ගහනවට බනිනවට යනවා වගේ තමයි යන්නේ. ඊළව සාන් තේරුම් අරගන්නකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව විතරක් නෙවෙයි මහා ප්‍රඥාව පුදුමයි. උගදෙනකොට අවශ්‍ය කරලා තියෙන්නේ මේ Tamanට ආවේනිකව සහජව මේ ලැබුණා වූ මේ අදුක්කම සුඛ වේදනාව තියෙන බව පිළිගන්න තියෙන ඒක සර්වඥාන්සේ බාර ගන්න උන්වහන්සේ යුගතුකමක් වගකීමක් වශයෙන් અભීතව ප්‍රකාශ කරනවා. තපස්සර මිදම් බෙක්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිත්තේ උපක්ඛීත්ත. මානි මේ මිනිස්යාගේ හිත සහජයෙන්ම ප්‍රබාසවයි. ඒක කිව්වේ නෑ සිංහල බෞද්ධයාගේ විතරයි මේ ප්‍රබාසතර. ඒ නැත්නම් ඉන්දියන් කාරයාගේ විතරයි. ඒ නැත්නම් මේ උපසම්පදා වෙච්ච හාමුදුරන්ගේ විතරයි. මොකක්ද පබස්සරමින් තම්බෙක්ක වේචිත්තා. ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිට්ඨං මේ බාහිරින් අපෙනි පැමිණිච්චම ආ වූ මේ උපක්ලේශයන් වගේ නිසා මේක මෙච්චරද මැකිලා කියනවා. මේ උපක්ලේශ ටිකට තමයි මේ මම මම මම ආත්මය ආත්මය ආත්මය කියලා බදාගන්නේ. මේ මතිමතාන්තර ටික නැති වෙනනම් මලාවරු මරුණා. ඒ මොකද? තමන්ගේ තියෙන උපේක්ෂා වේදනාවට විවෘත වුණොත් අදාහ ගන්න බෑ. දුවනවා. නූල් බඳින්න වෙනවා. වක්කාරයට ළමයි දාන. සහලවනවා, ධාරිය දාන. ඒක නිසා මේ යථා ස්වභාවේ කන්නාඩීකේ මූණ පෙන්වන්න වගේ සර්වඥාන්සේ කීප දෙනෙකුට පෙන්න ගන්න පුළුවන් වෙච්ච නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ බවට පත් වුණා. එහෙම නොවුනනම් සර්වඥාන්සේ විප්‍රෝඩාවක් බොරුවක් ලෝකෙට ඉදිරිපත් කරපු කෙනෙක් වෙන්න ඉඩ උනාට අත්ත වශයෙන්ම දැකලා අත් දැකලා තමයි මේක කිව්වේ. නමුත් එදා ධම්මචක්ක පවත්තන සූත්‍රය පාවිච්චි කරද්දී දේශනා කරද්දී ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අඤ්ඤා භාවයටපත් වෙච්ච නිසා උනාට දැක්කා යල්කිච්ච සමුදේ ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. මේ මූලික ප්‍රභාෂරය ඉතේ පවතිනා වූ ඒ මූලික දම්බෝන දස්සයක් වගේ දඹ රත්තරණක් වගේ තියෙන ප්‍රභාස්වර භාවයේ වතහායල මේ පහළ වෙන්නා වූ මේ සංස්කාර ධර්මයෝ දුකයි ඇති වෙන තාක් දුකමයි ඇති වෙන්නේ. එයා තියෙන හේරතම කියන සංස්කාර කියලා ඒ හේරම නැති වෙන සුළුයි. ඒක අවසාන ඉතුරු වෙන්නේ අර ප්‍රභාස්වර හිත. ඒ ප්‍රභාස්වර හිත මේකයි මේ manussත්වයේ අවසාන බැලිය යුතු අඩිය ගැඹුරු සාරය කියලා දැනගන්න මේ උපේක්ඛා සම්බොජ්ජංගේ බොහෝම වැදගත් වෙනවා. හැබැයි එතන යනකම් මේක චිත්ත බේතක් වගේ තමයි. ඒ නිසා උපේක්ඛ සම්බොජ්ජංගේ කියන එක කවමදාකවත් මූල ධර්මෙන් විතරක් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. කවදාකවත් අත්දැකීම විතරක් කරන්නත් බෑ. මොකද අත්දැකන්න දෙයක් නෑ දැන් අත්දැකලා තියෙන්නේ. උපේක්ඛ සම්බොජ්ජංගේ පිළිබඳ අත්දකින්න වෙන මොනවාක්ද යන්නේ. නමුත් මේකයි උපේක්ඛාව කියලා දැනගන්න තමයි මේ වටවලල් යන්නේ. මේ කොයි යන්නේ රයිගම්පාරේ කවුරු දකින්නද නැන්ද බලන්නයි කිය අත්තරව අගෙන කරුණක් කව. කවදා හරි හරියටම දෙන උපදේශය පිළිගන්න තරමට. තමන් ආවක වෙච්ච දවසට බලනකොට ඉච්ඡර දුර යන දෙයක් නැහැ ඒක තමයි ඉන්නේ. ඉතින් මේ නිසා මේ ප්‍රතිපදාවක් කියේ. මේ නිසා මේ ආන්ත මේ ආනුභව ප්‍රතිපදාව තමන් අද ඉන්නේ නෑ නෑ උපේක්ඛාව ඇතිත් නෑ උපේක්ඛාව බොහෝම ඈතයි අපි ලකලක් නෑ දන්නෙත් නෑ කියන තරම් හිතාගෙන ඉන්නවා මෙච්චර මේ ඈතක තියෙන දෙයක් මේ උපේක්ෂාව කියලා නෑ බැලලා දිහා බල බල හිටපු දෙයක් පොඩ්ඩක් ඔලුව උසලා හිස්ති දිහා බලපුවාම ඉතර එච්චරයි එතරම් තමයි මිනිහා මොකද අර බැල්ම පොඩ්ඩක් උස්සන අර පාත්‍ර මේ Taman ඉන්න තැන බිමට වෙලා තිබුණු රැල්ල දිහා දිප්පිකට දිහා මෝදු පාසි දිහා බල බල ළමයි සෙල්ලම් කරන දිහා බල බල හිටපු එක ඉස්මතු කරලා ඉක්මවලා ඈත තියෙන කිසි දෙයකට ඔලු උස්සන්න ඕනේ. ප්‍රථම අධ්‍යයනය අතුත් අධ්‍යයන ගන්නකොට ඔය දෙල්ලම තමයි වෙන්නේ. නාම රූප පරිච්ඡේ ඥාන ඉඳලා සංකාර උපේක්ඛාව දක්වා යනකොට ඔය ටික තමයි වෙන්නේ. නමුත් අපි හිතන්නේ මේකට අර කෝඳුරු කෙල් කල හතකොත් පතක් ඕනේ නොකරන වෙද තමයි. අන්න ඒ වගේ තමයි බොහෝම ඈතගෙන. ඉතින් මේ කතාවට කියනකොටම ඔක වහාම තේරුම් අරගත්තා ඒ අස්සජී ස්වාමීන් වහන්සේ ඉදිරි පිට ඒ සාරිපුත්ත බවට පත් වෙන හිටපු පරිබ්‍රාජක එච්චරයි. සංකීර්ණ දම් මේ ජී ධම්ම හේතුපාව තේසං හේතුන් තථාගතෝ ආහ. යම් ධර්මයක් හේතුවකින් පහළ වෙනවනම් සරුවචනාන්දේ හේතුව කියනවා කියනකොට එච්චරයි. ඉතින් උගද නෙකොට හිතා ගන්න අමාරුයි. කොහොමද මේ අපි මේ බද්ද පරියන්ක ගහන දැන් අවුරුදු 7ක් භාවනා කරලා තියෙනවා නැත්නම් 14ක් භාවනා කරලා තියෙනවා නෑ. අපිට හම්බුන්නේ නැහැ. ඔය කොහොමද එක චිත්තක්ෂණේ හම්බෙන්නේ? මොකද සර්වඥාධික පැත්තෙන් බලනකොට කාගේ හිතේ තියෙන මේ ප්‍රභාසරේම තමයි. කාගේ ළඟ තියෙන බහුල වශයෙන් මේ මේ උපේක්ෂා වේදනාව තමයි. නමුත් කවදාකවත් හඳුනන්නේ නැහැ, හිතන්නේ නැහැ. මේක උපේක්ෂාව කියලා ඒ තරම්ම කර්ම වේගයට වැඩි, ඒ තරම්ම Taman Taman ද්වේෂ කරන. තමන්ගේ වලිගය හපා ගන්න කරකැවෙන බල්ලෙක් වාගේ එහෙම නැත්නම් මේ අපි සම්ප්‍රදාන කෝල සඳහන් කරන්නේ මහමේරු පර්වතේ වට කරගෙන දුවන කාල සර්පයා සම්පූර්ණ රවුල වට කරන්න ඔන්න මෙන්න කරවටලු කියේ. ඒ නිසා ඌ ධර්ම ගැහුවට පස්සේ වටේ රවුම යනකොට තමන් ඉස්සරහින් තමන්ගේ වලිගය කොනපේ. ඒ නිසා ඒක ඉල්ලවනවල වල වලිගය හපන්න වෙන එකේ වලිගයක්. ඒ තරම්ම මහමේරු පර්වතේ පාදම විශාලයි කාල සර්පයා දිග්ගා. ඉතින් අර පුංචි කොන අල්ලන්න සීඝ්‍රයෙන් එලවනවා වගේ මොකද්දෝ පිටිපස්සේ එනකොට බණවල තමන්ගේ වලිගේ පස්සේම තමයි එලවන්නේ. නිසා උපේක්ෂාව තේරුම් අරගන්න නම් මේ යෝනිසෝ මනසිකාරයේ කියන මේ සෙල්ලක්කාර මානසිකත්වයක් තියෙනවා. සෙල්ලක්කාරකමක් තියෙනවා. භාවනා කරනකොට ඕනම වෙලාවක මේක ආඳුර ගන්න අවස්ථාව එන්න පුළුවන්. ඒකට සූදානම් වෙන්න ඕන. ඒ නිසා ඒකට වහා ඒක චිත්තක්ෂණයක ධර්ම අවබෝධය. ඒ චිත්තක්ෂණයකින් සමාධි සාක්ෂාත්කරණය සිදුවීම කවම දාකත් බුදු සාසනයේ ත්‍රිපිටකයේ හෝ නැත්නම් බුද්ධ දේශනාවේ හෝ වෙච්ච හිතිවල කවදාකවත් යට ගහන්න බෑ. ඒ මොකද එහෙම සෙල්ලක්කාරකමට හිතන සුළු පිරිසක් කවදත් ජීවිතේ කවදත් ලෝකේ ඉන්නවා. අනේ යතන්න මේ උපේක්ෂාව කියන කාර්ය චිවුම්ය ඒක තේරුම් ගන්න අමාරුයි කියන එකම අභියෝගයක් කරන ඒගොල්ලෝ වහම මේකම තේරුම් ගන්න ඕනේ මේකමයි ප්‍රශ්නේ කියලා ඒකටම හිත යොදනකොට අනිකුත් අරම ඔක්කොම පෙළගෑ. එහෙම නොවෙන අත්තු වැඩි. ඔය කිව්වට කාරණාව ඇත්ත වෙන්න පුළුවන් නමුත් අපිට ඒ ආර්මිතාවල අඩුපාඩු තියෙනවා අපේ විෂම භාව තියෙනවා ඒත් ඉන්නවා ඒකටත් අපි උදව් උපකාර වෙන්න ඕන ධර්මයේ ඒකට උකක් හේතු කාරණා සාධක පෙන්නලා දීලා තියෙනවා ඒකෙන් ඉඳි සඳහන් කරනවා මේ උපේක්ෂාව කියලා කියන්නේ අනිකුත් ඉන්දිය ධර්මයන් අතර සමතාවය කියලා. ඒ මොකද තමයි ඇතුළෙම තියෙනවා මේ උපේක්ෂා වගේ දේවල් තේරුම් ගන්නට පෙළ ගැහිගෙන ගොඩක් කාලයක් සිල් දක්මින් සමාධි භාවනා ක්‍රමී යනකොට ඒ පුද්ගලයා තුළ ඒකාන්තයෙන්ම සමාධියක් තියෙනවා මේ ශ්‍රද්ධාවක් තියෙනවනේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාවක් නැතුව මේ වැඩේ කරන්න බෑ. ඇදහිල්ලක් අතුවයි මේ බැස්සේ. ඒ ඇදහිල්ල මුහා කරනවා ප්‍රඥාව. අභ්‍යන්තරවම එකම එකම සමිතියක් ඇතුලේ ඉන්න කාර්ක සමිතියෝ දෙන්නේ එකිනෙකාට විරුද්ධව වාද කරනවා. එක්කෙනෙක් කියන යෝජනාවට හැම වෙලාවෙම විරුද්ධව කතා කරනවා. උන් දෙන්නම එකම කාර්ක සභාව. ඉතින් කවදාකවත් මේ සභාවේ යෝජනාවක් ඉස්තර කරන්න හම්බෙන්නේ නැහැ. ඒකත් ඡන්දයෙන් හෝ වැඩි ඡන්දයෙන්. කෙරුවත් පෙරදිච්ච කරන චෝදනා කරනවා. ඉතින් විගතෝම සද්ධාකාරයට ප්‍රඥාට චෝදනා කරනවා, ප්‍රඥාකාරයට සද්ධාට චෝදනා කරනවා. බලනකොට මේ දෙන්නම එකම ස්වභාවය ඉන්නේ නැත්නම් එකම চৈতසික දෙකක්. දෙන්නම හොඳ කට්ටිය. දෙන්නම හොඳයි. දෙන්නම සෝබන চৈতසික. නමුත් ශ්‍රද්ධාව වැඩි වෙනකොට භාවනා කරගෙන එනකොට යාන්තම් Tamanට සමත භාවනා කරන කෙනෙකුට නම් අරමුණේම නිසින්ින්ද භාවනා එනවා දකින්නකොට එනතර විපස්සනා භාවනාව වෙනදාට වඩා ශීඝ්‍රයෙන් භාවනාව අරමුණ වේගවත් වෙලා හිතත් වේගවත් වෙලා අරමුණයි හිතයි සාමාන්‍ය බෙන්තර සමීපස්ත වෙනකොට භාවනා අස්ර කරලා හිතනවා මේක ගිහිල්ලා අම්මට නම් කියලා දෙන්නකොට කොහොම හරි. ඇයි මේ අපි මෙතෙක් වෙනකල් හැදුවේ වැඩි කිරු දුන්නේ අම්මනේ. එතන අම්මා වාගේ තමයි මගේ ගුරුවරයා කියලා දෙන්න ඕනේ. එනත්තම් ඊට වැඩිය දිවෙන් දිව ගන්න හිතු මගේ යාළුවාට කියලා දෙන්න ඕනේ කියලා අර සද්ධාහ වැඩිකම නිසා මේ වැඩි හොඳට පේවිගෙන එන වෙලාවේදී නැගිටලා දිනවා. මම මේ භාවනා කරන්නේ මේ අනුන්ට උපකාර කරන්න. කාට හරි අනේ මෙච්චර වටනදී බැරි වුණා නෙවෙයි අපිට අනික් අත්තන්න දෙන්න මම ලේසියෙන් ගත්ත දේ කියලා අර ඔක්කොම තමන්ගේ වැඩ කටයුතු බහා තබල කියාපාන්න වෙයි. අනේ අර භාවනාව ඒතනින්ම නරක වෙනවා. එයාලා පිපිගෙන එන මේ කේක් එකක් මැදදී දහුම් ඇරියොත් එහෙම එහෙම බයිනවා අර මොනෝච පිපිගෙන එන කටි එහෙම බයි ආය මොනම જાත් කරන්න නැගිටින්න බෑ. එහෙම නැත්තම් අර යන්තම් මේ වගේ ලකුණක් එනකොට මේ කාටවත් කියලා දෙන්නේ මමයි මේ කුංචි කෙන්ඩක් තිබුණ එක මනෝරාජ්‍යකින් කන්දක් වඩටපත් කරන දැන් භාවනා ආරමුණේ නෙවෙයි මෙනේ කිරීම නෙවෙයි තියෙන්නේ මේ වගේ ලකුණක් එනකොට මේ කාටවත් කියලා දෙන්නේ මමයි මේක ඉගෙන ගන්න ඕනේ මෙන්න මේකයි මේ සරුවචනාන්තිගේ මේක තමයි මේ පච්චේ පරිකා කන්දක් වඩටපත් කරන දැන් භාවනා ආරමුණේ නෙවෙයි මෙනේ කිරීම නෙවෙයි තියෙන්නේ අර මනෝරාජ්‍යයට ඒ කල්පනාකාරය බුද්ධි චර්චි. එයත් වැරදි. එයාත් එතනම ගිලෙනවා. ඉතින් මේ දෙකම භාවනා ජීවිතේ නොවෙනවයි කියලා නෑ. කාටවත් සිද්ධ වෙන්නේ. කාට වුණත් ඒ හොඳ මේදී රසමස උලක් වළඳනකොට අනේ අපේ යාළුවන්ට අම්මට තාත්තට දෙන්න තියෙන හොඳයි කියලා හැඟීමක් එනවමයි. නමුත් දැනගන්න ඕනේ මේකට තමයි මේ සද්ධාව කියන්නේ. මේක තමයි මේ ඇදහිීම කියලා කියන්නේ තිබිච්චාවයි. ඔය ඔහොම ඉන්න අපිට වැඩ තියෙනවා. කාලයකට පස්සේ අනිකුත් ධර්ම හරි ගිහිල්ලා භාවනා යන වෙලාවේදී මට දැන් සද්ධා විතක් ආවා කියලා දැනගත්ත තමන් අරමුණට යන්න ඕනේ. එහෙම නැත්නම් භාවනාදී කල්පනා කරන්න පටන් අරගත්තොත් මේ අසවල ඥානෙද මේකද මේ චෛසිකේද අර චෛසිකේද මේ ධර්ම කට්ටලයේද මේ ධර්ම මේ ලයිස්ට්ුවද කියලා ඒ දැනගන්න ඕනේ මේ ප්‍රඥාව විසින් මේ වංචනය කරන්නයි හදන්නේ ඒක නේ අවශ්‍ය කරන්නේ මම මූල කර්මස්ථානය මෙනෙහි කරන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න ඕනේ කියලා අර සද්ධාවයි ප්‍රඥාවයි කියන මේ දෙක සමතුලනය කිරීමට නම් යෝගාවචරය දක්ෂ ගොවියෙක් Taman විසින් වවන ලද භෝගයක අනවශ්‍ය අතු කපලා දානවා. කප්පාදු කරන්න වගේ Tamanගේම මේ ධර්ම කොටස් කපන්නේ කරා. විපස්සනා කියන්නේ කප්පාදු. ඒ කප්පාදුට ඉස්සලා Taman තමයි මේ භෝගයට වතුර දැම්මේ. පෝර දැම්මේ තරකොල අත්කල බොහෝගේ වවලා ගත්තේ නමුත් ඒ ගහේ හැම අත්තකම එක වගේ පළ දරන්නේ ඒක කොළ වෙනවා කොළ වුණොත් ඒ අතු ගහට පිළිකාවක් වෙනවා පිළිලියක් කරන ඒවත් කරන්න ඕනේ අත්කල හොඳට ගහ අවුව පැස්ස හුලඟ හොඳට වදින්න හොඳ රාමුවක් හැදෙන්න නම් කප්පාදු අත්‍යවශ්‍යයි ඉතින් ඒ ගොවියා කිව්වොත් අනේ කොහොමද මම මේ මගේ අත කපන්න වගේ මම භෝගව වහගත්ත භෝගේ අතුපතර කපන්නේ කොහොමද කිව්වොත් උන්ද කවදාකවත් හොඳ අල නෙලන කෙනෙක් නෙවෙයි. එතකොට ආදරය කරලා බෑ අනවශ්‍ය අතු කපන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ උපේක්ෂා සම්බොධ්‍යංගය පිළිබඳ දැනීමක් හෝ අගය කිරීමක් තියෙනවා නම් මේ යෝගාවචරය භාවනාවේ එක හැල්මේ යනකොට කොයි පැත්තටද තමන්ගේ මේ විෂම බර භාවයක් සාමාන්‍ය ලෝකේ කියනවා බකල් ගැනීම සිද්ධ වෙන්නේ කියලා එන්නකොට මේක තේරුම් අර ගැනීම උපේක්ෂා සම්බොජ්ජන්ගේ බොහොම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකට අවශ්‍ය කරන පිළියම ප්‍රධානම දේ ඒක තේරුම් ගැනීමමයි. දැන් මගේ හිත සද්ධාවට පරයි, හැඟුම් පරයි. ඒ නැත්නම් මගේ හිත මේ බුද්ධිය පැත්තට, ප්‍රඥාව පැත්තට, කල්පනා පැත්තට පරයි. මේ දෙකෙන්ම ඔය කියන විදිහට උපේක්ෂාවට බාධා කරනවා කියන මූල ධර්මයේ පැත්තෙමුත් ඒ වගේම ප්‍රායෝගිකව පෙන්වන්න පුළුවන් මේ කල්පනා කියලා කියන්නේ Tamange හිත මූල කර්මස්ථානේ නෙවෙයි මෙනෙහි කරනවා නෙවෙයි අනිවාර්යයෙන්ම කල්පනා එක්ක හඟුම් බරව එක්ක තර්කයට බරව මේ දෙකම ඔක්කොරණ බාහන මධ්‍යස්ථාන වලට එන්න ඕනේ ඕකරණ සිල් ගන්න ඕනේ ඕන තැනක කරතයි ඉතින් කෙනෙක් හිතනවා නම් මේක චින්තනය කියලා ඒකට කියන කියන්නේ නිදහස් චින්තනය කියලා හිතනවා වල් බూరు නිදහස කියලා තමයි අපිට කියන්නේ. මේ අපි විසින් ජීවිතගෙන තියෙනවා මේ කාන්තේම මූල කර්මස්ථාන හිත බැඳවීම කළ යුතුයි. පෙක සම්බොජ්ජගනේ අදෝම වශයෙන් සමාධිය වඩන්නවත් ඒක තියෙනවා. නමුත් ඒකත් බාධා කරමින් ඉතින් අර ලැබිච්ච දේවල් එක්ක අනුන්ට කියලා දෙන්න හදනවා නැත්නම් තමන් මේක විග්‍රහ කරනවා. දෙකම බාධා. ඒ නිසා ඉන්දිය ධර්මයේ වශයෙන් ගත්තා වූ මේ සද්ධාව ප්‍රත්‍යාවයි කියලා කියන්නේ ඇතුළම හට ගන්නා වූ මේ හොඳයි කියන අතු දෙක සමබර වුණේ නැත්තම් මේ උපේක්ෂාව දෙච්චරයි දුර්සිල ගමනක් යන්න හම්බෙන්නේ. ඒ වගේම තමයි සමාධියයි වීර්යයයි කියන දෙක. මේක අර සද්ධාව පඤ්ඤාවට වඩා ටිකක් ඈතට ගියාට පස්සේ සිද්ධ වෙන්නේ. සමාධිය අතිවේගන එනකොට ඒ සමාධියේ ගිනි ගැනීම නිසා නිමග්න වීම නිසා දැන් හරි දැන් සමාධිය ආවමට භාවනා මෙනේ කරත් නැතත් දැන් හරි කියලා අර ක්‍රමයෙන් අර මෙනේ කිරීම මනසිකාරය නතර කිරීම සිද්ධ වෙලා අවසානයේ සමාධිය නිදි බර සමාධියකට ලෙඩ සමාධියකට පත් වෙලා ඉදියව්ව වැක්කරෙන්න ගන්න. එක්ක නින්දර වැඩ. ලීන භාවයට පත් වෙනවා. එතකොට මේ ලෙඩ සමාධිය කියලා අපි කියන්නේ ලීන විදිය. මේකේ තාමත්ම භයානක අභ්‍යන්තරගත සතුරේ යෝගාවචරය. එනිසා යෝගාවචරය අනිවාර්යයෙන්ම මේකට සුදුසු මේ ගමන් මල්ලේ මේකට සුදුසු මෙවලන් අරගෙන යන්න ඕනේ. සමාධිය හොඳ වේගෙන එනකොට ඒ සමාධිය නිසාම අනවශ්‍ය අස්තමේන්තුකට ගිහිල්ලා මෙනෙහි කිරීම ආදී කටයුතු නතර කළොත් මෙන්න මේ විදිහට තමන්ගේ සමාධිය ලෙඩ සමාධියක් පාඩපත් වෙනවා බීජය බහට වෙනවා. අපේ ලීන බීජය කියලා. එහෙම නැත්නම් සමහර විටක කර්ණුත් පේ වෙලා වෙනකට වඩා ගැඹුරු මට්ටමකට අරමුණත් එක්ක හිත සමාධි වෙලා සාන්ත භාගය කියලා අරමුණ සිවුම් වේගන යනකොට යෝගාවචරය අනවශ්‍ය විදිහට අසනම් මම මේ පරියන්කේ දැම්ම නිවන් දකින්න ඕනෑ කියලා දැඩි වීර්ය කිරීමට පටන් අරගත්තොත් එතකොටත් අර තියෙන සමාධිය හැලහැප්පෙන්න පටන් ගන්නවා. එතකොට අධික වීර්ය වෙනවා. එතකොට ඉලක්කේ ඉක්මවලා යන ගතියක් තියෙන්නේ ඒ විදිහේ. අර කලින් කිව්වේ ඉලක්කය කරාවත් යන්න බැරි අතරමඟ කඩාන වැටීමක්. අන්නේ දෙක මේ කියන වීර්ය සමාධියක් කියන දෙක සමබර කිරීම උපේකා පිළිබඳ වටිනාකමක් ඇති කෙනාගේ අත්‍යවශ්‍ය අංගයක්. මේකත් බොහෝ දුර යනකම් විශේෂයෙන්ම අපිට ත්‍රිපිටකයේ නිදර්ශන වශයෙන් හම්බ වෙනවා සෝවාන් මාර්ග පලස්ත ස්වාමීන් වහන්සේලා පවා ඉන් ඉහළ මාර්ග උපරිමාර්ග සඳහා කටයුතු කරනකොට මේ නින්දට සබාධා වෙලා තියෙනවා. ඒ සර්වඥාන්තු උපදෙස් දීලා තියෙනවා මෙන්න මේ වෙනවා. ඒක ස්වභාවයි. මේක තමයි යෝග ජීවිතයට ඇතුළත ඉන්න ප්‍රධානම සතුර. ඒක එනකොට හොඳ ලකුණු ටිකක් තියෙනවා. මොනවද මේ වීර්ය අඩු වෙන වෙලාවට සමාධිය ලෙඩ වෙලා නින්දටපර වෙන වෙලාවට කල්පනා කරලා බැලුවොත් හොඳ ලකුණු ටිකක් එනවා. ඒ මොනවද? අපිට මේ වටිනා බුද්ධ ශාසනය හොඳ ලකුණු ගොඩක් ඉදිරිපත් කරා. ලැබිච්ච මනස ස්වභාවයේ ලෙඩ රෝග මොනවත් නැහැ. බාධක සාධක බාධක කරුණුත් නැහැ. සත්‍යාරේ මේත් නැහැ. ඔක්කොම හොඳයි. අරමුණක් මුදුන්පත් වෙලා ගුරුවරයෙකුත් හම්බෙලා භාවනා මධ්‍යස්ථානයත් හම්බෙලා විවේකත් හම්බ වෙලා. අන්න මේ සේල මහම් වෙච්ච තමයි මේ නිින්දේ. ඒ නිසා ඒ අර ඔක්කොම වටන කරුණු ටික සේරම සම්පූර්ණ පිළුණු කරලා මේ මලකඩ බඳලා දුර්වල කරලා දානවා. ඒ නිසා මේක අභ්‍යන්තරික බලපත්‍ර සතුරක් කියලා තීරුම් අරගන්න ඕන. නමුත් ඒකට බැනලවත් ඒකත් එක රණ්ඩු කරලා බේරන්න බෑ. නමුත් අර උපේක්ඛා සම්බොජ්ජංගය දැන් නෑ. ඒකට වැටෙන්න හැදෙන්න කියලා දැනගන්න නම් අපි කලින්ම තීරුම් අරගන්න ඕනේ අර හොඳයි කියන සංකල්පයේ මත භාවනාව මෙනෙහි කිරීම මානසිකාරයේ අඩු වේගන යනකොට තේරුම් අර ගන්න ඕනේ දැන් ඉතින් වීර්ය අඩු වෙනවා සමාධිය වැඩි වෙනවා බොද්ධංග ධර්ම වශයෙන් සමා සම්මේ වේකාව දුර්වල එනිසා යෝගාවචරයට ඒ தත්ත්‍ති ගන්න දෙයක් නෑ නමුත් ඒ தත්ත්‍තරපත් වෙන්න කලින් හැඩ ගැහිගෙන එනකොට තේරුම් ගැනීම නම් uppannassa යථාත අනුපන්නස්ස බොජ්ජංග සම්බොජ්ජංගස උප්පාදෝ හෝති දැන් මට මේ උපේක්ඛා සම්බොජ්ජංගේ උපදවා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලා තේරුම් ගන්න මෙන්න මේ සාක්ෂිය නිසා. තියෙනවා සමාධියක් නමුත් ඒ සමාධිය ලෙඩ දීගෙන එනවා වහාම පිළියම් කරන්නේ. අන්නේ විදිහට මේ ලීන පක්ෂයයි උද්ධත පක්ෂයයි ඕනට වැඩි අවිසන පක්ෂයයි ඕනට වැඩි සීති භූත වෙන සීතල වෙන පක්ෂයයි තේරුම් ගන්න ඕනේ. සමාධිය අපි අරගන්නේ සීතල පක්ෂය. ශ්‍රද්ධාව අරගන්නේ සීතල පක්ෂය. ප්‍රඥාව ගන්නේ උද්ධත පක්ෂය. අධික වීර්යය ගන්න උද්දත පක්ෂයට. දීන වීර්යය ගන්න මේ සීතල පක්ෂයට. ආනේ ධර්ම එනකොට මේ උපේක්ෂාවට කලින් කියන මේ බොජ්ජංග ටිකමයි ඒකට පිළියම් වශයෙන් උදව් කරන්නේ. යම් අවස්ථාවක මේ විදිහට වීර්ය අඩු වේගෙන යනවා දැනෙනවා නම් දැන් සමාධියේ ඉන්න හොඳයි ඔක්කොම හොඳයි කියලා ක්‍රමයෙන් තමන්ගේ සීතල පක්ෂයට එනවනම් අර විරිය ධම්ම විචය සතිය කියන බොජ්ජංග වඩන්නේ. ඒක උපමාවකට පෙන්වලා දෙන්න තියෙන්නේ ඉන්දර ටික දැන් ලිපේ නිවිගෙන යනවන ඒකට වියලි සුලම් පිබින්න ඕනේ වේංච කොමවරටි දාන්න ඕනේ වේලිච්ච දර විපල් දාන්න. එතකොට අර නිවිගෙන එන ගින්දර නැගගෙන යනවා. දිනුන බෝ වෙලා යනවා. යම් අවස්ථාවක අධික ගින්දර තියෙනවනම් ඒකෙදී දර ඉවත් කරන්න ඕනේ, කුලම් පිබිලා අඩු කරන්න ඕනේ. එතකොට නිවීම ප්‍රත්‍යේම අඩු වෙනවා. ඒ වගේ තමයි ඕනෑම වැඩි අද බල විදියට මේ කර්ම ඥාන ප්‍රඥා බාහිර වෙලා කල්පනාවට වැඩෙනවා නම් අධික වීර්ය උනාට වැඩි මෙනෙහි කිරීම යනවන මේ යෝගාවචරය පස්සද්ධි සමාධි කියන මේ පොච්චංග ධර්ම වල. වඩනකොට තමයි මේ උපේක්ෂාට එන්නේ. ඒ නිසා මේ උපේක්ෂාව තියෙනම දෙයක් කියලා හිතාගන්න. තියෙනම දෙයක්. ඒ තියෙන දේ ආගන්තුක කාරණා නිසායි විශේෂ පැත්තට යන්නේ ඒ බව තේරුම් අරගෙන ඒ ලැබිච්ච දේ රැක ගැනීම සඳහා යෝගාවචරය බොහෝ කාලයක් එකම වැරද්ද කරමින් නමුත් වෙනදාට වඩා කලින් මේ වැරද්ද අල්ලා ගන්න ඕනේ පටන් ගන්නකොටම දැක ගන්න ඕනේ කියලා යෝනිසමනිකාරය ප්‍රවැත්වීම තමයි මේ බොද්ධංගේ වැඩිම නැත්නම් විශේෂයෙන් මේ පෙක්ක සම්බොද්ධංගේ වැඩිමට හේතු වෙන්නේ ඒ නිසා යෝගාවචරය උපේක්ෂාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමන් තමන්ගේ ගුරුවරයෙක් බවට පත් වෙනවා. උපේක්ෂාව වඩන්න වඩන්න වඩන්න තමන් ධර්මයෙන් විනිබුද්ධ පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරන්ගේම ඈත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. තමන්ට ස්වාධීනත්වයක් එනවා. ඔන්න ඕල් තරම් කියලා තනියෙන් භාවනා කරන්න පුළුවන් වැටෙන්නේ නැත්තේ නෑ වැටෙනවා දැනගන්න මම වැටුනේ මෙන්නේ ශ්‍රද්ධාව වැඩි වීම නිසායි එක්ක ප්‍රඥාව වැඩි. දෙනතා සමාධිය වැඩි වීම නිසායි නැත්තම් වීර්ය වැඩි වෙනවා. ඒ කාදාව නොබෝ වේලාවකින් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙමනම් ඒ බුද්ධිලත් සමේ භාවනාව කමක් නැහැ කියන්නේ. එහෙම නැත්නම් ඒ බුද්ධිලා අනිවාර්යයෙන්ම ඒ සුද්ධ කරගන්නකම් ඒක පිළිල කරගන්නකම් ගුරු ඇසුර ලබන්න ඕනේ. නමුත් අභාග්‍ය වෙලා තියෙන්නේ ගුරු ඇසුරේ හිටියත් එක්ක කමට අසුද්ධ කරන්නට අකමැති වෙනවා. එහෙම නැත්නම් කමට අසුද්ධ කරනකොට මෙන්න මේ වෙච්ච සංගතිය ඒ තාලෙන්න විස්තර කිරීමට අදක්කනවා. ඒක ඒ භාවනා අදක්ෂ සංකේම ලකුණක් තමයි මේ වෙන දේ හරියට කියන්නේ නැහැ. ඒත් බලාගෙන ඉන්නේ කමඨාන් සුද්ධ කරන්න ගියාම හොඳ ටිකක් කියලා. ඒ වෙනතම අපේ අසුද්ධ කරලා යන්නේ. ඒ කියන්නේ මේ හොඳ ටිකක් වෙනකම් බලන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මේ තමන්ගේ වැරදි පිළිගන්නවක තමන්ගේ වැරදි පිළිගැනීමෙන් අදා ගැනීමයි දිනුව ලබන්න ඕනේ කියලා ඒ කියන මූලික අවබෝධය නැතිකම. ඉතින් ඒ නිසා ඒක යෝගාවචරාගේ වගකීම් භාරයට තවත් එකතුවක් වෙනවා. වෙච්ච දේ කොයි එකේ ධර්මයක් තියෙනවා. ඒ ධර්ම කොටාසේ හොඳට තේරුම් ගන්න නම් ඒක ආක දාන්න යන නරකයි. වැරදුනායි කියලා හිතන්න නරකයි. ප්‍රවාතාවෙට. වාර්තාගල අනුංගයේ දෙයක් Taman දැක්කා වගේ සාක්ෂියක් දෙන්නා වගේ උසාවියකට ගිහිල්ලා නිවැරදිව වාර්තා කරනවා නම් අහගෙන ඉන්න කරන්න හරියම පැහැදිලි. වෙන දේ හරි පැහැදිලි. නමුත් යෝගාවචරය ප්‍රාතුම අදහසක් අරගෙන ඉන්නවනම් මෙතෙන් යන්න ඕනේ මෙහෙමයි යෝනේ මට ඒකට යන්න පාර කියලා දෙන්නේ කියලා ඒක හරිම අමාරුයි. ඒක බොහොම අමාරුයි. මේ යෝගාවචර කවදාවත් මගේ කර්මස්ථානේ මේකයි. මම මෙනෙහි කළේ මෙහෙමයි. මට කර්මස්ථානේ වැටුනේ මෙහෙමයි කියලා කියන්න කවදා හිතන්නෙම නෑ. කියා කියන්නේ මෙහෙමයි අරකයි මේකයි මේකයි කියලා වෙච්ච සිද්ධි වගේක් කියන්න පටන් ගන්නවා. ඒකවල දෙපැත්තම අමාරුයි. එචා කමඨා සුද්ධ කිරීමේදී මේ කාරණා දරගෙන සිටින බොහොම වැදගත් වෙනවා. මේ උපේක්ෂාව තමයි ළඟම තියෙන දෙයක් තමයි. නමුත් ඒක ඒ උපේක්ෂා ස්ථානීය ධර්ම කියලා පෙන්ලා දීලා තිනවා කරුණු ටිකක් ඒක ජීවුණු පවුණු කරගන්නවා නම් ඒ ක්‍රම යටතේදී මේ උපේක්ෂාව මතු කරගන්න පුළුවන්. නැත්නම් උපේක්ෂාවට යාදෙන පැත්ත කරනවා. මේක නිසා සත්ත මධ්‍යත්තතා කියනවා. මේ ලෝකේ ජීවත් වෙන සත්තුත් එක්ක ආශ්‍රය ප්‍රමාණිත කරගන්න දැනගන්න. ඉතාම නැතුව බැරි ප්‍රේමණීය සත්ත්ව කොටාචක් ඉන්නවා. නැත්තම් දකින්න බැරි තරම් වෛරී සත්ව කොටාසක් ඉන්න කෙනාට භාවනාවෙන් පමණක් නැත්තම් සද්ධාවය ප්‍රත්‍යාවය සමකිරීමෙන් පමණක් සමාධිය වීර්ය සමකිරීමෙන් පමණක් විපේක්ෂාව ලබන්න බෑ. ඕකේ දිනදා ජීවිතයේ සීල මට්ටමේදී නැත්තම් වත් පිළිවෙත් මට්ටමේදී පවා මේ අනිකෝ සත්‍යයන් කෙරේ විශේෂයෙන්ම සත් මනුෂ්‍යයන් කෙරෙහි ඇත්තවෝ මේ මජ්ජත් භාවේ නැත්තම් මේ බොහොම දුෂ්කරයි. නිසා සත්සමජ්ජත්තාවය කියන එක අත්‍යවශ්‍ය වෙනවා යෝගාවචරයාගේ අර කායික වශයෙන් මේ தත්ත්වය ඇති කරගත නැත්නම් චිත්ත වශයෙන් උපදී වශයෙන් විවේකයක් ලබා ගන්න. නිතරම භාවනා කරගෙන යනකොට හිත තැම්පත් වෙනකොට අර අධිකතර ප්‍රේමණීය සතෙක් හෝ නැත්නම් අධිකතර නුරුස්නා කෙනෙක් නිසා හිත බොහෝ කැතලෙන්න පටන් ගන්නවා. ඒ නිසා සත්‍යමජ්ජත්තාවය කියන එක මුදුන් තේරුම් අරගන්න ඕන යෝගාවචරයට ඕනේ නැහැ මේ අනවශ්‍ය සම්බන්ධ. ඒක නිසා අපේ විවස්ථාය පව සඳහා කරන පොඩි දරුවන්ගේ ඇඟ අල්ලලා ආදරය කරන්න යන්න එපා. විෂ භාගයත්තුන් එක්ක රහස්‍ය කතා කරන්න යන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ භයානක රෝග ලක්ෂණයක්. තමයි හැම වෙලාවෙම මතක තියාගන්න ඕන යෝගාවචරේ මට මේ බාහිර ලෝකේ සත්‍යත් එක්ක හැදෙන්න දන්නේ නැත්නම් මේ කෙලෙස් එක්ක කොහොමඩක් කරන්නේ. ඒක බොහොම වංචනිකයි. ඒ නිසා බාහිර ලෝකේ මේ ඉරියව් ප්‍රවත්ම තියෙනවා. ඒ වගේම තමයි සංස්කාර පිළිබඳවත් මධ්‍යස්ථතාවයක්. ඕනේ කියන්නේ අප්‍රාණික දේවල් පිළිබඳවත්. අසවල් දේ, අසවල් කෑම, අසවල් දේනාසනේ, අසවල් තිවුර ඕනෙමයි. නැත්තම් ආවල් බෙහෙත. ඒ පුද්ගලයාට කොහොම කෙරුවක්වත් භාවනාවේදී අනිත් දේවල් අයින් වෙනකොට මතු වෙන්නේම මේ ඕනම කරන දේ නැත්තම් එපාම කරන දේවල්. ඉතින් අපි තේරුම් ගන්න සරුවචනාංශ වික්ෂුන් වහන්සේලාට නම් මෙන්න පෙන්නලා දීලා තියෙනවා අඩුම ලංශයෙන් කියන්න ඕනේ මෙන්න පිටපාත කියන්නේ මේකයි අතින් රස ගමෙන් ගත ගියක් ගන්න හිඟා කාල ලැබිච්ච දේ යපේ ජීවරේ කිව්වහම පාංශකුල් ජීව තේනාසන කිව්වම රුක්ක පොළ තේනාසන ශුන්‍යාකාර අරන් මේ කිව්වම මුති මුත්ත බෙහෙත් ඉව තියෙනවා නම් ඒකේ කාර්යටි කරන්න අවශ්‍ය දේ තියෙනවා ඒක මේ අමතර ටිකෙන් තමයි මේ ප්‍රචාව පුළුවන්. හොයා ගන්න අමාරුයි. මේ මොකද මේ සංඛාර මධ්‍යස්ථතාවේ නෑ. නමුත් මේ කිව්වට මේ සල් මේ සහජයෙන් වාසනා ගුණ අනුව පැමිණෙනා වූ මේ පුද්දලනතර පවතිනා වූ <clears throat> මධ්‍යස්ථ නැති ගති එහෙම නැත්නම් සංස්කාර පිළිබඳව මධ්‍යස්ථ නැති ගති ඔය හිතන තරම් ලේසි නෑ මකනවා කියන්නේ. නමුත් අපි උපේක්ෂාව ලබන්න නම් ඊට ඉස්සලා දවසේ මේව අයින් කරගෙන තියෙන්න ඕනේ. ඒ නිසා අපි ළඟ මේව මතුවෙනවා නම් අපි යාළුවන්ට සබ්‍රමචාරින් වහන්සේලාට කියලා කියන්න ඕනේ. මගේ ළඟින් මෙන්න මේ විදිහේ නරක ලක්ෂණක් මතුවෙනවා කර්මාශ්‍රමක කියලා දෙන්න. මට පෙන්වලා දෙන්න මම ඒක ඔබ වහන්සේට ආරාධනා කරනවා. පවරනවා. අන්න එතකොට අපිට පුළුවන් වෙනවා අර කන්න ආදීකෝත් බලලා අතත් ගාලා මේ මූණ ලස්සනට උපයලා තියෙනවා කියලා අපි බලා ගන්නවා වගේ අනුන්ගේමුත් අපි උදව් උපකාර ලබාගෙන මිස යන්න අමාරුයි. ඒකයි මේ වගේ පිරිසක භාවනා කරනකොට තියෙන ලාභය. තනියෙන් භාවනා කරන්න ගියාට මේක අපිට ඒ ඒ ප්‍රතිවේක්ෂාව ලැබෙන්නේ නැහැ. පිරිසත් එක්ක ඉන්නකොට ඕනකට වැඩි ලැබෙයි. ඉසකක්මක් වෙන මට්ටමටත් ලැබෙයි. නමුත් උපේක්ෂා යෝග අවතරය ඉන්දෝලට ඒක වාසිත හරවගන්න. ඒ වගේම තමයි මේ සත්ත්ව සංස්කාර කේලායන පුද්ගල පරිවර්ජනතා කියලා එකක් තියෙනවා. මේ Taman කොච්චර උත්සාහ කරත් මේ මිනිස්සුયો සත්තුත් එක්ක සමහිත පවත්වන්නට අප්‍රාණික දේවල් එක සමහිත පවත්වන්නට නමුත් Tamanගේ යාළුවා ආශ්‍රය කරන කෙනා මේ මිනිස්සුયો සත්තු තෝරන කෙනෙක් නක් වස්තු තෝරන කෙනෙක් නම් එයාගේ රෝගෙ මෙයාට ආසාදනය වෙනවා මේක ආසාදනය වෙන જાති වසංගත රෝගයක් ඒ නිසා Taman විතරක් ඒ ප්‍රතිජීවකෙන්නත් කරගෙන හරියන්නේ නැහැ මේවා ප්‍රතිජීවක එන්නත් කරගෙන සුව වෙච්ච පිරිසක් එක්ක ආශ්‍රය කරන්න ඕනේ. මේකයි කියන්නේ මේ උපේක්ඛා වගේ සම්බොජ්ජංගයක් වඩන්න නම් මේ කල්යාණ මිත්‍රතාවය අත්‍යවශ්‍යයි. හැබැයි මේ කල්යාණ මිත්‍රයාට යෝගාවචරය වුණත් බණින්දිද කියනවා කැක්මක් නැති මිනිහයි කියලා. හැඟීමක් නැති මිනිහයි කියලා දොස් කියන්නේද කියලා. මොකද මේ ඒ සත්ත්ව පුද්ගල කේලායන නැති පුද්ගලයා කිපෙන්නේ. දේශපාලන ප්‍රශ්නාවයි කියලා සමාජ ප්‍රශ්නාවයි කියලා ආර්ථික ප්‍රශ්න ආවයි කියලා අනික් එක්කනට මේ අසාධාරණයක් වුණයි කියලා කවදාකවත් කිපෙන. කිපෙනවා නම් එයාට තමයි අපි කියන්නේ සත්ත්ව පුද්ගල කේලායන පුද්ගල කියලා. ඒ නැත්නම් සත්‍යයන් සහ පුද්ගලයන් අරගෙන ආලප්පන ලාලප්පන වැඩි. බොහෝම ආදර වැඩි. ආවල් තත්ත්ව නම් ඕනෙම. අන්න එහෙම කෙනෙක් ආශ්‍රය කරන කෙනාට අමාරුයි මේ උපේක්ෂා සම්බොජ්ජගේ වල. ඒ නිසාම හතරවෙනි කාරණා මේකම පැහැදිලි කරන්න කියනවා මජ්ජත් පුද්ගල නැත්නම් සත්ත්ව සංකාර මජ්ජත් පුද්ගල සේවනත. හොඳට තල තුන වෙච්ච. කවුරු මරුණා සම්මා මලත්. නැත්නම් තරම් ආදරේ වෘතලෙන් ඇති කරන සතා මැරෙන්න ගියා. නෑ ඒකට වැඩි ගණන් ගන්න. නැත්නම් වස්තු විනාශය. නැත්නම් වස්තු ලැබීම කොච්චර ඉහළට ලැබුණත් ඒක නැත. අවශ්‍යයි. නමුත් ඒ ප්‍රමාණය දැනගන්න. ආන්නේ පුද්ගලයාගේ මේ සත්පුද්ගල මජ්ජත් පුද්ගලයාගේ විනිශ්චයක් ගත්තොත් කවදාකවත් සැලෙන්නේ ඒ මොකද ਉਹ විනිශ්චයක් කරන්නේ ඉතාම තැම්පත් හිතකින් නමුත් අපි සාමාන්‍ය ජීවිතයක් විග්‍රහ කරලා බැලුවොත් විනිශ්චය අපි කරන්නේ හොඳටම තක්කමුක් වෙලාවට හොඳටම හිත ඇවිස්සිච්ච වෙලාවක හොඳටම හිත නීරස වෙච්ච වෙලාවක අපි වහාම බලපෑම් කරනවා අපේ හිතටත් අනුන්ටත් මේ වෙලාවේ වහාම විනිශ්චයක් ඕන අන්තිම නරක වෙලා. කීපවතක්ම ළඟට අපිටත් මම මතක් කරන්නේ සිද්ධිය ඇත්ත. මෝ කරුණාකරලා ඔබ නිවෙනකන් ඉන්න. එතකොට නෑ නෑ මම නම් මෙහෙම නම් දැන් මෙහෙම මම මේක කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කවදා යාදෙන්නේ නැහැ. නිසා කරුණා කරලා මේ සිද්ධියේ මුල මැද අග තුන දකින්නකම් පොඩ්ඩක් නතර වෙලා ඕනේ විනිශ්චයක් කරන්න ආශය මේකයි එහෙම කරන්න විනිශ්චයක් ඕනෙත් නෑ. විනිශ්චය ස්වභාවයෙන් එනවා. අර විනිශ්චය ඉක්මනට ඉල්ලන්නෙම මෙන්න මේ සත්පුද්ගල කියලා ආයන පුද්ගලයන්ගේ හැටි තමයි. සත්වේක්ෂා පුද්ගලයේ දැඩිව අල්ලාගත්ත කෙනා වහා මේ වෙලාවේදීම අධිකතර ඉහළ සුපිරිම් කෝට් එකෙන්ම විනිශ්චය අවශ්‍යයි. එතකොට දැනගන්න ඕනේ මේ පුද්ගලයා හොඳටම ආසාදිත වෙච්ච භෝගයක ඉන්නේ අඬුවෙන් අල්ලන මිසක් අකින්නම් අත ගන්න නරකයි. මොකද ඒ තමන්ට ආසාදද. මේ කෙනෙක්වල තියෙන බුදුම නියුන් සහෝදරකම. එනිසා මේක ආසාදිත භෝගයක්. ඒ හේම පුද්ගලයා පුළුවන් තරම් පරිවර්තනය කරන්න ඕනේ දුරිම දුරුවන් කරන්න. එහෙම නැත්නම් අපිට අමාරුයි මේ උපේක්ෂාව කියලා මේ උපය ගත්තට පවත්තන්න අමාරු මේ ධර්මී. එහෙනම් තමයි ළඟම දැන් අදුක්කම සුඛ වේදනා තියෙන කියලා දැනගත්තට ඒක චිත්තක්ෂණ රාශියක් දෙකට පැවැත්ීමේ තියෙන දුර්ලභම මේ වගේ පරිබාහිර ආශ්‍රය කරන පුද්ගලයන්ගෙන් තදින් බලපාන. අවසානයේ තියෙන සාධති මුත්තතා කියලා මෙවැනි උපේක්ෂාවටම ගරු කරන උපේක්ෂාවට නැමිච්ච මානසිකත්වයක් ඇති කරගන්න. ඉතින් අදහස් කරන කොච්චර දුර අපි වැඩ කොච්චර දෝ වෙහෙස කර හදිසි තීන්දුව ගන්න එහෙම තහනි තීන්දුව ගන්න අසුර නිසා වැටෙනවා නමුත් වැටුණාට ඒක දොස් කියන්න නරකයි ඒක ස්වභාවේ ලෝකේ විසමයි නමුත් අනේ මට ඉක්මනටම මගේ දැන් හිත අරමුණෙන් ගිලි වුණා මට උපේක්ෂාව නැති වුණා මේ උපේක්ෂාව නැතුව ගන්න තීන්දුව නිසා මටත් අනුන්ටත් මතරත් දැනටත් කියන මේ හැම පැත්තම වෙහෙසයි ඒ සමට මෙවන්නක් නොවේවා කියලා ඒ වෙලාවට අර පණ තිබුණත් මැරිච්ච මිනිහෙක් වගේ මිනිහුණක් වගේ ඉඳගෙන තේරෙන්න දරගන්න නැත්තම් කොන්දේවත් එපයි අයිය තිබුණත් කොන්ද ගැනිච්ච මිනිහෙක් වගේ මේ නැගිට ගන්න බැරුව ඉන්නේ කියලා බේරෙන්න ඕනේ. හොඳට ඇස් පෙනුනත් අන්ධෙක් වගේ ඉඳගෙන බේරෙන්න. කම් හොඳට ඇහුණත් බීරෙක් වගේ ඉඳලා බේරෙන්න. ඒක නෝන්ජල් කමක් එහෙම නෙවෙයි. ඒක ගැළවිච්චාවකුත් නෙවෙයි. ඒක ප්‍රෝඩාවකුත් නෙවෙයි. ඒක සම්‍යක් බරුවකුත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරෙන් අතර රහතන් වහන්සේලා අපිට දීලා තියෙන උපකාරය. මේ සෞපේක්ෂාවට යන කෙනා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ආවම නිින්දේ ඉඳලා වාගේ, මරුණා වාගේ, කොන්දේ අමාරු පාරෙක් වාගේ, ඇහි අමාරු, කනේ අමාරු කියන කෙනෙක් විදිහට ප්‍රශ්නේ මගාරය තමයි යාළුවදකම කියන්නේ කිසි කැක්කුමක් නැහැ. මහා නෝන්ජලි කටයුතු වෙලාදී කටයුතු කරන්නේ නැහැ කියලා චෝදනා කරනවා. ඒකට බීරෙක් වෙන්න ඒ මනුස්සයන්ගේ චෝදනා ඒක විවේචනාවෙන් බහැර කරනවා ඒවට කියන්නේ නාස්තික චෝදනා කියලා. ඔහුත් කෙලෙසෙනවා අහගෙන ඉන්න අපිත් කෙලෙසෙනවා. ඒක නිසා අපි ආශ්‍රය කරන පුද්ගලයන් පිළිබඳව පුද්ගලයාත් වෙලා වෙලාට වෙනස් වෙනවා. හොඳ දැනීමක් ඇති කරගන්න එක තමයි මේ සාද විමුක්තතාවය කියලා කියන්නේ. ඒ සඳහාම යොමු වෙච්ච කපවිච්ච තත්ත්වය. එතකොට අපි අර කලින් අර කියපු තාමත්ම සක්‍රිය උත්සන්න ක්‍රියාකාරී චිත්ත වීර්යයක් දිගට පවත්වාගෙන ගිහලා අන්තිමේ උපේක්ෂාට බර සාන්ත සුන්දර තත්වයකට හිතපත් වීම සුළු වේලාවකින් කරගන්න පුළුවන්. බොහෝ අතුරු මාර්ග වල යන්නේ නැතුව හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හැටි මෙහෙමයි මම කල යුත්තේ මේකයි කියලා පත් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට උපේක්ෂාවටපත් උනාට පස්සේ මුලින් කියන ඥාන පවු කරගෙන හෝ නැත්නම් මේ බොජ්ජංග දාන පවු කරගෙන හෝ උපේක්ෂාවටපත් උනාට පස්සේ අපි විනිශ්චයකට එළඹෙන්නේ නැහැ මේ උපේක්ෂා தත්ත්වේ නඩත්තු කරන්න ප්‍රයත්න කරන්නේ නැහැ උපේක්ෂා උපේක්ෂා විදිහින් නඩත්තු වෙනවා අපි මොනවත් ඉල්ලන්නේ මට මේ ඉක්මනට ඊගා ඥානෙට යන්න ඕනේ එනත්තම් මේක මෙහෙමයි අරවා අරයා තමයි මට මේක වින කෙරුවේ මෙයා තමයි මට මේක ලබලා දුන්නේ මොනක්වත් නැහැ ඒ උපේක්ෂාරි කියලා සම්පූර්ණ ප්‍රයත්න අතාරින ඒකට කියන්නේ ප්‍රයෝග පටිපස්සක් මතකවලට පස්සේ විතරමයි නිවනක් අරමුණු වෙන්නේ ඉන් මේ පිට අපි ඉල්ලන තාකල් නිවනක් ඒක උපේක්ෂාවට පාදයි ඒක නිසා අනිවාර්යයෙන්ම අපි උපේක්ෂාවට ගියාට පස්සේ මෙන්න මේක උපේක්ෂා මේක තමයි අදුක්කම සුඛ වේදනා මේක කිසි ප්‍රයත්නයක් නැතුව මට පැයක් ඉඳ ලැබෙවා දෙකක් ඉඳ ලැබෙවා තුනක් ඉඳ ලැබෙවා හතරක් ඉඳ ඕන තරමකට අදිෂ්ඨාන එක්කෝ ඒ හිත කලින් මාර්ගඵලයක් ලැබලා තිබුණා නම් ඒ මාර්ග සමාධියට ඉතාමත්ම ප්‍රශස්ත තත්ත්වයකට පත් වෙනවා. එහෙම නැත්නම් උපේක්ෂාව හොඳට මේ தත්ත්වෙම වරන් නිසා හිත ගෝත්‍ර භූතක් තත්ත්වයටපත් වෙන නැත්නම් විනිශ්චය තත්ත්වයටපත් වෙන ඉතින් එහා පැත්තටපයි. මේ පැන්නට පස්සේ උපේක්ෂාවට ඇවිල්ලා යහට පැන්නට පස්සේ තියෙන්නේ අක්‍රීය හිතක්. අක්‍රුත හිතක්. අනාලම්බිත හිතක්. ඒක තමයි මේ නිවිල කියලා කියන්නේ. එනිසා මේ බුදුදානන්සේ පහළ වෙන්න කලින් ඒ තිබුණු බ්‍රාහ්මණ වේද ග්‍රන්ථවල කියලා කියනවා න භවති කෘතේන අකෘතක් කියලා. කාර්ය කරන ව්‍යාපාර කරන හිතකින් කවම දායකවත් නිවන සාක්ෂාත් කරන්න බෑ ස්පර්ශ කරන්න බෑ. ඒ නිසා අපි වෙහිතන තාකල් නිවන අපෙන් ඈතයි. නමුත් අපි මේ යොදන වෙහෙස යොදන ප්‍රයත්න එන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙමින් අඩු වෙමින් නමුත් අරමුණියේම හිත පවත්වන්න පුළුවන් නම් අපි අර කලබල ගොඩක් වෙලාවට වඩා නිවන ටිකක් කිට්ටුයි. තව ඉස්සරහට යනකොට ඒ අරමුණේම උඟ වේලාවක් හිත පවත්වන්න පුළුවන් අතුරු බාධක තියෙන නමුත් හිත වල්මත් නැහැ අන්‍ය වේත නැහැ හරියට අරමුණේ පවත්වන ඒ වගේම අර එවැනි தත්ත්වයේ අගය කිරීමේ தත්ත්වය නිසාම යෝගාන්තරයක සෝයක්සේ අරගෙන දිගටෝ මේ උපේක්ෂාව වැඩනකොට වැඩනකොට උපේක්ෂාව ගේනවා බිඳුවටපත් ක්‍රියාකාරකම් බිඳුවට මට්ටුවට පස්සේ අන්න අකෘතය පිළිබඳව අක්‍රිය පිළිබඳව අනාලම්බිත ධාවිය පිළිබඳව ඉතාලම් දුවේ. එනිසා මේ චිත්ත වීදියේ මුල් කොටසට කියන්නේ ਸਰවඥාන්ති උපදෙස් දෙනකොට ක්‍රියාවෙන් වීර්යයෙන් කෘත්‍යයෙන් වේතු. නමුත් ඒක කිරීගෙන යනකොට තමයි වැටහෙනවා නම් මේ යොදපු වීර්ය නිසා යොදව මානසිකාරිතා දැන් යම් කිසි විදියක ප්‍රීතියෙන් පස්සද්ධියට පස්සද්ධියෙන් සමාධියට සමාධිය උපේක්ෂාට යනව ඊට පස්සේ නරකයි අවශ්‍යයි ඊට පස්සේ නරක ප්‍රයත්න කරන්නේ අපිට සරණ පිට වශයෙන් තියෙන ගත්ත මූල කර්මස්ථානෙමයි ඒකේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් සාන්ත වෙන්න පුළුවන් තුනී වෙන්න පුළුවන් ඒ දිගේම හිත පවත්තන්න පවත්තන්න අපි අර තද විමුක්තතාවයෙන් විදියට උපේක්ෂාවට නැමිච්ච පුද්ගලෙක් බාටපත් වෙනවා අපිට තේරෙනවා දැන් මධ්‍යම ප්‍රතිපදාවදී ඉදිරියට ඇදෙනවා මේක ගිහිලා කවදාද සම්පූර්ණේ මාර්ගුණ නතර වෙන්න ඕනේ අරමුණ නිරෝධම වෙන්න. ඒත් නෑ ජීවන ලැබෙන්නේ නැද්ද කියලා සාහිතිය. ඉන් මෙපිට කල්පනා කරන තාකල් නිවන ප්‍රාර්ථනා කරන තාකල් ප්‍රයත්න කරන තාකල් කවදාකවත් නෑ නිවන ලැබෙන්න අවශ්‍ය මූලික පසුබිමක් හැදිලා. එචා මෙවැනි තත්ත්වයක් අත්දකින්නේ අනිවාර්යයෙන්ම විපස්සනාදී පමණයි. සමතේදී ලැබෙනවා. ඒ ලැබෙන එකට අපි කියනවා අර්පණ සමාධිය කියලා. ඒකත් මේකට බොහෝම සෝප්‍රමුඛයෙන් සමානයි. නමුත් මේක ලෝකෝ ලෞකිකයි. මේ නිවනේදී නැත්නම් සෝතපට්ටි මාර්ගය කියන විදිහට මාර්ග අවස්ථාවේදී මේ අරමුණ ගෙවි යාමත් සමග උපේක්ෂාව අගය කරන්නේ වශයෙන් කිසිම ප්‍රයත්නයක් නොකර ඒ දිගේ මේ කටයුතු කරමින් කරමින් ගිහලා කවදාකවත් අත් නොදැක්ක මේ தත්ති මට පැය ගණන් ඉඳ ලැබේවා කියලා ප්‍රයත්න ඔක්කොම අතහැරලා මම එක් නෑ පුද්ගලෙක් නෑ හුදු දැක්මක් මම නෑ බලන දේකුත් නෑ අරමුණකුත් නෑ ප්‍රයත්නෙකුත් නෑ ආනෝය தත්ත්වදී අවදි වුණොත් බුදු වෙනවා නිින්දට වැටුනොත් බුදු වෙනවා ඒසම බොහෝමත්ම තීර්ණාත්මකයි උගල දෙනෙක් මෙතෙන්දි බුදු වෙනවා ඒ මොකද හේතුව දැන් අරමුණකුත් නැහැ ප්‍රයත්න කරන්නෙත් නැහැ මොහේ නිකන් ඉන්න ගියාම පුදියෙන ඒක නිසා වස්තුව නම් එකම එක්කෝ එක විද්‍යාරම්භ වස්තුවක් වශයෙන් මේකට හිත අවදි කරගෙන ප්‍රබුද්ධ භාවයකට යන්න හදනනම් බුදු වෙන්න පුළුවන් එහෙම නැත්නම් බුදියන්න ඒ නිසා යෝගාචර මෙච්චර දුර ගියා තාම මේ දෙක ළඟ ළඟ බුදියන්න හෝ බුදු වෙන්න නමුත් මේක යෝගාචර හිතා ගන්න ඉතර නරකම තත්ත්වයක් නෙවෙයි ඒක තේරුම් අරගන්න ඕනේ මේ දෙක ළඟ තිබුණාට මේක වෙලා විඳලා මම ඊට පස්සේ මෙන්න මේ වෙලාවට අවදි වීම මේක සැපේ මේක තමයි දැන ගැනීම සැපයි කියලා එදා ධම්මදින මහරහතන් වහන්සේ සඳහන් කරේ ඒ නිසා මගේ හිතේ වගේ තත්ත්වයටපත් වෙනවනම් අනේ මට මේකට හොඳ අවදි භාවයකින් පිළිගන්නාසුළු අදහනසුළු භාවයකින් ඉඳ ලැබේවා කියලා මේක බෑ කලින් සක්මන් නොකරපු කෙනාට මේක ඉන්නේ දුරට හිතේ කායික ශක්තියක් මේ කාය කායික ශක්තියක් තියෙන කෙනා විතරක් මේක අත්දකින්න පුළුවන්. ඒ නිසා මේක ලොකු ප්‍රහේලිකාකපත් අවස්ථාවක්. අපි කොහොමදක් කතා කරගත්තා මේ සතිපට්ඨානේ ධම්මානුපස්සනා කොටසට යනකොට බොහොම සියු කොටස් වල තමයි යන්නේ. ඒ ජීව කොටස් වල ගියාම දෙන ප්‍රධානම දේ තමයි අවබින්දිකේ වෙනස නැතු වෙනවා, කුසල අකුසල දෙකේ වෙනස නැතු වෙනවා, හොඳ නරක කියන දෙකේ වෙනස නැතු වෙනවා. මේ දෙක මැද තියෙන උපේක්ෂාව ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න එකක් එහෙම නෙවෙයි. ඒ වෙනම කලාවක්. බොහෝ කොට භාවනා කිරීමෙන් මෙතෙන් යන්නදලා බොහෝ කොට ඒක මේරීමෙන් තමයි ඒ තුල ධර්ම කොටස් ආගෙන ඉන්නකොට කෙනෙකුට හිතට චිත්ත ශක්තිය වැඩෙන්න ඉඩ තියෙනවා අපි කරගෙන ගියේ වැඩි රාශියක් තිබුණාට මේ වෙන ක්‍රමයක් නැහැ. නමුත් නිවනෙන් මෙපිට ලාමක දේවල් බලාපොරොත්තුෙන් භාවනා කරන කෙනෙකුට නම් හිත රැටෙන්කත් තියෙන්නේ නැහැ වැටකට කමකුත් නැහැ. ඒ මොකද මේක තේරුම් ගත යුතුයි මේ දුක්ඛ සත්‍යම කොටසක් මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා මේක නැගිටින කෙනාට වහවහ නිවන අවබෝධ කරන කෙනාට ඒකාන්ත උනන්දු කරන සුළු උපේක්ෂාව ඇති කරන සුළු ධර්ම දේශනාවක් වෙන අතරම නැති කෙනාට කනගාටුදායකක් වෙන්නේ ඉඳී කියනවා මේ අනුව Tamandම කල්පනා කරන්න පුළුවන් අපි මේ යන ගමන යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද ඒ නිසා මේ පැත්තම දේශනා කරන ධර්ම ප්‍රකාශය ආගෙන ඉන්නකොට පෙර අහපු බණක් Tamange ප්‍රායෝගික අත්දැකීම් එකතු කරන මේ